බුද්ධික මහත්මයා තව ප්‍රශ්න තියෙද? YouTube එකේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න තුනක් අහලා තියෙනවා මම කියවන්නද? ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙමාපියන් විදිහට අපි දරුවන්ට විවාහයේදී මේ මේ වගේ කෙනෙක් තමයි අපිට ගැලපෙන්නේ. මේ වගේ ඇඳුම් ඇඳුම් තමයි අපිට ගැලපෙන්නේ කියලා අපි දරුවන්ට කියනවා. ඒකත් අපි තුල ඇති මානයක්ද? ඔව් ඒක තමයි මම කිව්වේ දැන් අර සමහර අවස්ථාවල කලාතුරකින් අපිට මාන්නය උදව් වෙනවා මේ සංස්කෘතිය රැකගන්න ආචාර ධර්ම පවත්වා ගන්න පව්කම් වලින් වළකින්න නිකන් අර අවිචාරවත්ව අරයා කරන මෙයා කරන හැමදේම පටලවාගෙන වෙන අයගේ සංස්කෘතිය මුසු කරගෙන නිකන් අර ආතක් පාතක් නැතුව යන ගමනක් යන්නේ නැතිව ටිකක් සුරක්ෂිතව යන්න සමහරට මාන්නයක් ඇතම් අවස්ථාවල උපකාර වෙනවා. ඉතින් ඇත්තටම ඒක හැම මව්පිය කෙනෙක්ම මාන්නය නිසා කියනවම නෙමෙයි. අපේ සංස්කෘතිය තුළ යම් වටිනාකම් ටිකක් තියෙන සංස්කෘතිය කියලා කියන්නේ හදාගත්තු දෙයක්. ඒක නිත්‍ය දෙයක් නෙමෙයි. හැබැයි අපේ සංස්කෘත අපේ සංස්කෘතිය සැකසීලා තියෙන්නේ බුදුදහමේ ආభాෂයත් එක්කලා. ඒතකොට බුදුදහමේ ආభాෂයත් එක්කලා සැකසුණු සංස්කෘතියක් තුළ අනිවාර්යෙන් ಗುಣධර්ම પરම්පරාවක් ඉදිරියට නඩත්තු කරන්න, පෝෂණය කරන්න, පවත්වන්න පුළුවන් විදිහටයි මේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ. ඒ නිසා එනිසයි මේ සංස්කෘතිය වැදගත් වෙන්නේ. ඒතකොට මේ සංස්කෘතික කාරණා ඊතරම් වැදගත් වගේ පේන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක ඇතුලේ කාලයක් කරගෙන යනකොට සිහිබුද්ධිය ඇති කෙනෙකුට මතු කරගන්න පුළුවන් ගන්න. උදාහරණයක් ඇටියට ගත්තාම දැන් සිගාල ගෘහපතියාගේ තාත්තා මිය යනකොට තමන්ගේ පුතාට කියනවා පුතේ සදිසා නමස්කාරය කර. එතකොට දැන් සිගාල ගෘහපතියා එදා ඉඳලා තාත්තට කරන ගරු කිරීමක් හැටියට උදේ පාන්දර ගිහිල්ලා නාලා කෙස තෙත ඇඳුම් පිටින් තෙත කෙස් පිටින් සදිසාවට වඳිනවා උතුර දකුණ නැගෙනහිර බටහිර උඩ යට වඳිනවා. දැන් ඔහු මේකේ දිගක් පළලක් අරුතක් මොකුත් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අහනවා මොකද්ද ඔය කරන්නේ? අපේ තාත්තා මැරෙනකොට කිව්වා මෙහෙම කරන්න කියලා මම එහෙම කරනවා. පස්සේ බුදුරජාණන් වහන්සේ තමයි මේකේ අර්ථය කියා දෙන්නේ. එතකොට පෙර බුදුවරුන්ගෙන් ඇහුණු දහම් කරුණු කාලයාගේ ඇවෑමෙන් සමාජයේ කටිකට ඇවිදින් ඒවැ අර මූලික ආකෘති විතරක් තියනවා ඒවැ අර්ථ ගිලිහිලා දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ආපු දෙවිවරු බ්‍රහ්මයෝ ගොඩාක් එහෙම ප්‍රශ්න අහලා තියෙනවා පෙර බුදුවරුන්ගෙන් අහගත්තු කාරණා. ඒගොල්ලන්ට ඒකේ මූලික අර්ථ ගිලිහිලා. ඉතින් මනුස්ස සමාජය තුළ ඊටත් වඩා වේගෙන් ඒවා ගිලිහෙනවා. ඉතින් එහෙම ගිලිහුණාට අර ඒ ඒ පුරුද්ද පවත්වගෙන ආපු නිසා බුදුහාමුදුරුවෝ වැනි මහා ප්‍රඥයෙක් ශාස්ත්‍රවරයෙක් මුණ ගැහුණු තැනදී අරකේ හැබැයි අර්ථය මතු කළා. මතු කළාට පස්සේ දැන් අදටත් ඒ කාරණා ටික ගිහි විනය හැටියට සමස්ත සමාජයක් නඩත්තු කරන්න පදනමක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ පදනම තමයි අවසානයේ ඒ අර්ථය ගිලිහිලා ගිහිලා නිකන් නෂ්ටාවශේෂ විතරක් ඉතුරුනේ සදිසා වඳින්න කියන. ඉතින් මේ නෂ්ටාවශේෂ මේ මේ උඩට යටට වැඳ වැඳා ඉඳලා මොකක් කරන්නද කියලා ඒක අතහැරලා දැම්මම ඔක්කොම එතනින් ඉවරයි. හැබැයි ඒක අර්ථය නොදැන හරි පවත්වගෙන ආපු නිසා ප්‍රඥාවන්තයෙක් නොනැත්තෙක් මොන ගැහිච්ච දවසට ඒකේ අර්ථය මතුවෙනවා නැත්තම් Taman සිහි බුද්ධියෙන් කල්පනා කළොත් ඒකේ අර්ථය මතුවෙනවා. ඉතින් ඒ නිසා සංස්කෘතියක් කියලා කියන්නේ හුරු පුරුදු කියලා කියන්නේ ඒවේ යම් ගැඹුරක් තියෙනවා. ඉතින් විශේෂයෙන් අන් අයගේ සංස්කෘතිය නෙමෙයි අපේ මේ සිංහල බෞද්ධ සංස්කෘතිය කියලා කියන්නේ බුදුදහමත් එක්කලා බැඳුණු යම්කිසි සකස් කරගත්තු ක්‍රමවේදයක්. ඒක ඇතුලේ අර සදිසා වඳින්න කිව්වා වගේ ගැඹුරු අරුත් තියෙනවා. ඒවා එකපාරට තරුණයෙකුට තරුණියෙකුට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වැටහෙන්නේ නැති නිසා තමයි ඒවා වෙනත් උපායවලින් වෙනත් අර්ථවලින් වෙනත් කතන්දරවලින් දේවල් කියන්නේ. දැන් අපේ සංස්කෘතිය තියෙනවා මේ නියපොතු කෑලි ඇනුනොත් එහෙම ඒකෙන් දුප්පත් වෙනවා. එතකොට දැන් දැන් නියපොතු විස සහිතයි. ඒවෙන් නොයි කාණි වෙන්න පුළුවන්. දැන් තැන් තැන් වල නියපොතු කපලා දැම්මෙන් පස්සේ ඒක ඇනුනෙන් පස්සේ මේ තමන්ගෙම නියපොත්ත තමන්ගෙම ඇඟේ ඇනුනත් ඒක විස වෙලා හානි වෙන්නට පුළුවන්. ඉතින් දැන් මේක මෙහෙම කිව්වට පිළිගන්නේ නැහැ. එතකොට නියපොතු පෑගුණොත් දුප්පත් වෙනවා කියලා පස්සේ මේක ඔලුවට වදිනවා. ඊට පස්සේ රාත්‍රියට අතුගාලා එළියට දැම්මන් පස්සේ අර තියෙන මොනවා එළියට වීසි වෙනවද දන්නේ නැහැ කලුවරේ. ඊට පස්සේ එළියේ ඉන්න කෙනෙකුගේ ඇඟට වීසි වෙනවද දන්නේ නැහැ. එතකොට ਵਿਚාරයක් නැහැ. ඒ නිසා කියනවා ඒ කුණු අතුගාලා රැට එළියට දාන්න හොඳ නැහැ. එහෙම වුණොත් දුප්පත් වෙනවා. දැන් මෙහෙම එක එක කතන්දර ඔලුවට කාවද්දලා දෙන. ඒවා තමයි සංස්කෘතිය. ඒතකොට ඒවා එහෙම කියන එකේ වචනාර්ථයම නෙමෙයි. ඒක ඇතුළේ වෙන ගැඹුරක් තියෙනවා. ඉතින් ඒ ගැඹුර අවදි කරගන්න තරම් ඒ අය සමුද්දික වුණොත් ඒ අය විසින්ම අවදි කරගන්නවා. නැත්තම් ඉතින් කවදා හරි ඒ බඳු ප්‍රඥාවක් ඇති කෙනෙක් හමු වුණු තැනදී ඒවා වටහා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා අපේ අපේ සිංහල බෞද්ධ සංස්කෘතික අංග දරුවන්ට පැහැදිලි කරලා දෙන්න නැත්නම් ඒගොල්ලන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අර්ථයෙන්. එහෙම නැත්නම් මේ තමන්ගේ પરම්පරාවේ මාන්නය රකින්න නෙමෙයි. ඉතින් මාන්නක්කාරකමින් හරි යම් කිසි කෙනෙක් එහෙම උපදෙස් දෙනවනම් මාන්නෙන් හරි ඒව තුළ පවතිනවනම් යම් කිසි සදාචාර සම්පන්න බවක් ගොඩනැගෙන්න ඒක හේතු වෙන්න පුළුවන්.